ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතේනේ මේ පින්නතුන් සෝදානම් වෙන්නේ මේ උතුම් වූ භාගතුන් වහන්සේගේ ශාසනේ ඒ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමගේ ජීවිතේට වටිනාකමක් ලබා දෙන්න, අර්ථයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අද මම පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන බය බේරව සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු ගෙනහැර දක්වන්නයි සූදානම් වෙන්නේ. මේ සූත්‍රය ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්මාලාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 38 වෙනි පිටුවේ තමයි තියෙන්නේ කියවන කෙනෙකුට බලලා කියවා ගන්නත් පුළුවන්. ඉතින් පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සාරාංශව කියනවා නම් වාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටුමාගේ විසින් තනවන ලද ආරාමයේ ජේතවනාරාමේ වැඩ වාසය කරනවා ඒ වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝන කියන බ්‍රාහ්මණේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පතක වාඩි වෙලා භාගතුන් වහන්සේ සමග සතුටු සාමිච්චිය කතා නිම කරලා භාගතුන් වහන්සේ වෙනුවෙන් භාගතුන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා එන්න මේ කුලපුත්‍රයන්ට භාගතුන් වහන්සේම තමයි සරණ වෙන්නේ භාගතුන් වහන්සේ අනුගමනය කරන ඒ අයට ඒ භාගතුන් වහන්සේගේ පැවතුමට එන කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. ඔබ වහන්සේම තමයි උන්ට පිහිට වෙන්නේ කියන කාරණාව කියලා. භාගතුන් වහන්සේත් ඒ අනුමෝදන් වෙලා එහෙමමයි කියලා කාරණාව කිව්වට පස්සේ ඒ වෙලාවේ ජානුස්සෝනි බ්‍රාහ්මණය කියනවා භාගතුන් වහන්සේ මේ ගොඩක් අය මේ කැලේ භාවනා කරන වනයේට යන්න කැමතියි. හැබැයි භාගතුන් වහන්සේ මේ වනයේට ගියාට වනයේ හරියට මේ බය සහගත ස්වභාවයේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට වනයේට ගිහිල්ලා භාවනා කරනකොට එහෙම නැත්නම් භ්‍රමචර්යාව පුරන්න ගොඩක් අමාරුයි නේද කියලා අහනවා. භාගතුන් වහන්සේලායි කියනවා එහෙමයි. ඔය හිතන තරම් කැලේට ගිහිල්ලා භාවනා කරන එක ලේසි නෑ කියලා. එහෙම නැත්නම් භ්‍රමචර්යාව පුරන එක ලේසි නෑ. ඉතින් ඒ අයට මේ වගේ බාධක වෙනවා මේ වගේ ගැටලු වෙනවා Tamange තියෙන අපිරිසිදුකම් නිසාම. ඉතින් මමත් බෝධිසත්ව කාලේ මේ බය ගැන පරීක්ෂණ කරා. පරිේශනයක් කරා. මේ බය බේරෝ සූත්‍රයේ තියෙන තේ බෝධිසත්ව කාලේ තමන් පිළිබඳව ප්‍රත්‍යක්ෂා කරලා ඒ බය නැති කරගත් ආකාරය. ඉතින් මේ සූත්‍ර දේශනාවේ පෙන්වන්නේ මේ අපේ යම්කිසි විදියට කෙලස් සමුදායක් යම්කිසි විදියට තියෙනවා නම් එයා හැම වෙලෙම බයෙන් ඉන්නේ. ඉතින් එයාගේ හිත සමාධිගත වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේ සමාධිගත වෙන්නේ නැති එකඟ වෙන්නේ නැති හිතකට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. එයාට වනේ විසීම දුෂ්කරයි. කාය විවේකයේ චිත්ත විවේකය ඇති කරගන්න එක දුෂ්කරයි. සමාධිය ඇති කරගන්න දුෂ්කරයි. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා දේශනා කරනවා ඥානසෝනේ අපිරිසිදු කාය කර්ම තියනවා නම් යම් කෙනෙක්ගේ මොකද්ද මේ අපිරිසිදු කාය කර්ම? ඒක තමයි ප්‍රාණඝාතය. අදත්තා දානය, කාමී වරදවා හැසිරීම. ওই තුන තමයි ඒ අපිරිසිදු කාය කර්ම කියලා කියන්නේ. පින්නතර යම්කිසි කෙනෙක් තුළ මේවා තියෙනවා නම් එයා නිතරම බයෙන් ජීවත් වෙන්නේ කැලේ නෙවෙයි කොහේ හිටියත් එහෙමයි. මොකද ප්‍රාණඝාතය කරන කෙනා තමන්ව කොයි වෙලේ හරි මරයි කියලා බයෙන් ඉන්නවා. ඒ වගේම නේද ඕනම කෙනෙක් එහෙමනේ මිනිස්සෙක් මරපු කෙනෙක් එහෙම බලන් ඉන්නවද කියලා සතෙක් මරුවත් ඒ වගේ. ඒ සතෙක් මරවනත් ඒ මරපු දේවල් නැවත නැවත සිහිපත් වෙවි. පොදුකාකාර පීඩනයක් විතර තියෙනවා. ඉතින් එයාට ලොකු ප්‍රශ්නයක්. හිත එකඟ කරගන්න අමාරුයි. ඒ වගේම අදත්තාදාන හොරකම් කරපු කෙනාටත් එන්නේ තමන් අල්ලන්නේ ඒද ඒ වගේ මහා ප්‍රශ්නයක් තියෙන යාට. ඒ වගේම අනුංග දේවල් ගත්තා නම් ඉතින් ඒක තමන්ගේ නොවන නිසා බයෙන් ඉන්න වෙනවා. ඒ වගේම තමයි කාමයේ වරදව හැසිරීමත් අන්‍ය පුරුෂයන් අන්‍ය ස්වාමියන් සමග ඒ කාමයේ හැසිරෙන කෙනත් බයෙන් තමයි ඉන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ එහෙම නැත්නම් අපේ භාග්‍යතුන් වහන්සේ බුදු වෙන්න පෙර උන්වහන්සේ කල්පනා කරනවා ඒ කැලේට ගියාට පස්සේ තමන් මේ කාය කර්මාන්ත වලින් එහෙම නැත්නම් මේ අපිරිසිදු කාය කර්මාන්ත තමන් තුළ නැහැ. ඒ නිසා මම මේ වගේ බය වෙන්න කාරණයක් මට එතන නැහැ. එහෙනම් මම බිය නැතුව ඉන්නවා. කියලා උන්වහන්සේ කාය කර්ම පිරිසුදු නිසා බිය නැතුව හිටියා. එහෙනම් දැන් බලන්න ගොඩක් අය කියනවා නම් අපිට බයයි කියලා නේද? ඒ බය වෙන්නේ ඉතින් එහෙනම් අනිවාර්යෙන් බය වෙන්නේ මෙන්න මේ අකුසලින්ද. මේ කෙලෙස්ින්ද. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එහෙනම් කය අපිරිසුදු නම් කාය කර්ම අපිරිසුදු නම් බය වෙනවා. කාය කර්ම පිරිසුදු නම් බයක් ඇත්තේ නැහැ පින්නත. ඒ වගේම තමයි අපිරිසුදු වචී කර්ම තියෙනවා. එතකොට වචී කර්ම කියපුවම මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. මේ වචනයෙන් කරන දේවල්. බොරු කියන කෙනත් බයෙන් ඉන්නේ. බොරුව කොයි වෙලේ අහුවේද කියලා. කේලම් කියන කෙනත් එහෙමයි. පරුස වචන කියන කෙනත් එහෙමයි. සම්ප්‍රප්පලාප කියවනවා. ඉතින් මේ ඔක්කොම නැත්තම් එයාට සැනසීමේ ඉන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ එහෙම මන් ළඟ ඒව නැහැ කියලා සැනසීමෙන් හිටියා. බය නැති වුණා. බය නැති කරගත්ත කෙනෙක් වාටපත් වුණා. ඒ වගේම අපිරිසුදු මනෝ කර්මාන්ත තියනවා නම් එහෙම නැත්නම් මනෙන් සිදුවන වැරදි තියනවා. හිතෙන් සිදුවන වැරදි. ඒක තමයි අභිජ්ජා ව්‍යාප අභිජ්ජාවයි ව්‍යාපාදයයි මිත්‍යා දිට්ඨියයි. ඉතින් මෙන්න මේ තියනවා නම් කෙනෙකුට එයත් ඉන්නේ බයෙන් තමයි. ඉතින් ඊළඟට තමයි යහපත් ජීවන පැවැත්මක් නැත්තම් ඒ කියන්නේ සම්මා ආජීවයක් නැත්තම් මිත්‍යා ආජීවයකින් ජීවත් වෙනවා නම් අපිරිසිදු ආජීවයක් වෙනවා නම් ඒ කියන්නේ කලයුතු ජීවන පැවැත්මන කලයුතු දේවල් තියෙනවානේ දැන් වික්ෂුන් වහන්සේ නමකට නම් කරන්න බෑ වැඩකම් කරන්න බෑ ඒ වගේම වෙන රස්සාවල් කරන්න බෑ දුන්නු දෙයක් වළඳලා දුන්නු ඇඳුමක් එහෙම නැත්නම් සිවුරක් පොරවගෙන දුන්නු දෙයක් වළඳලා දුන්නු තැනක ඉඳගෙන මේ නිවන් දකින්න වැඩේ කරන්නයි තියෙන දෙන. ඒ ජීවන පැවැත්මක් තියෙන. එහෙම නැතුව Tamanට ඕන ඕන දේවල් කරගෙන එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ අපිරිසිදු වචී කර්මාන්තයන් වගේම අපිරිසිදු මනෝ කර්මාන්තයන් තියෙනවා නම් එයාගේ හිත එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ වැඩිපුරම පෙන්වන්නේ මේ වාග්යතුන් වහන්සේ මේ අපිරිසුදු වචී කර්මාන්තය මනෝ කර්මාන්තයන් ගැන තමයි මෙතන පෙන්නන්නේ. එකින් එකට එකින් එකට පෙන්නනවා. එතෙන් උන්වහන්සේ පෙන්නනවා භාගතුන් වහන්සේ මමත් මේ විදිහට කැලේට ගියාට පස්සේ මගේ කාය කර්මයන් හොඳ වුණා. වචී කර්මයන් හොඳ වුණා. එහෙනම් මම බය නැතුව හිටියා. ඒ වගේම මගේ මනෝ කර්මාන්තයන් එකින් එක එකින් එක පෙනෙනවා උන්වහන්සේ. මේ අභිජ්ජාව කියන එක තියනවා නම් ඒ වගේම කාමේසු තිබ්බසරාගා අභිජ්ජාලු කාමේසු තිබ්බසරාගා මේ දෙක තියනවා නම් එයා බයෙන් තමයි ඉන්නේ කියලා කියනවා. මොකද මේ අභිජ්ජාව කියලා කියන්නේ? මේ හිතෙන් ඇති වෙන දේවල් නෙමේ පින්නතුනේ. එරෙන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මට එහෙම අභිජ්ජාවක් නැහැ. එහෙම තියුණු දැඩි අභිජ්ජාව කියලා කියන්නේ මේ විෂම ලෝභය දැඩි ලෝභයක්. එහෙම එකකුත් නෑ මේ කාමයන්ගේ තිරුණු තියුණු රාගයක් කාමීසු තිබ්බ සරාගා කියන එක. ඒකත් මගේ අඩු. ඒ හින්දා මට බය වෙන්න කාරණයක් නෑ. ඉතින් බලන්න පින්නතුනේ සාමාන්‍ය ජීවිතේ උනත් මේ අභිජ්ජා කියලා කියන්නේ මේ ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මේ එනවනේ අරමුණු. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා. ඉතින් මේවා නැවත නැවත නැවත නැවත පතන කෙනෙක් ඉන්නවා නම් මගේම වේවා මගේම වේවා කිය කියා පතනවා. ආන් එහෙම පතන එකට තමයි අභිජ්ජාව කියලා කියන්නේ. ඉතින් එයා හැම වෙලේම එක එක දේවල් හොය හොයා හොය හොයා හොය හොයා තමන්ගේ ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් මේක පෙන්නනවා ගැඹුරින් ගත්තාම දැන් අපි හිතමුකෝ අපිට තියෙන හරි කුඩා ආශාවක් මොකක් හරි දෙයක් සඳහා අපිට හිතෙන හිත ඇතුලේ තියෙනවා අවිජ්ජාවක් මේ විදිහට මේ මට මේ විදිහේ මේ එළවලුවක් එක්ක මේ විදිහට කන්න තිබ්බනම් හොඳයි. පොලොස් මාළුවක් කන්න තිබ්බනම් හොඳයි කියලා ඔන්න අවිජ්ජාවක් තියෙනවා. ඒක කොහොමද මේක කාමීසු තිබ්බ සරාගාවේ? දැන් ওই පොලොස් මාළුව කනකොට ඕකට තව Taman කැමති දේවල් එකතු කරලා ඒ රසය වැඩි වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ කනකොට දැනෙනවනේ දෙයක්. අර හිතේ තමයි තිබුණේ. දැන් කනකොටත් ඔන්න මේකේ පොල් කෑල්ලක් වෙන හැපිනවා. එහෙම නැත්නම් මේක වෙන රසයක් හොඳට දැනෙනවා නම් අන්න ඒකට දැඩි ඇලීමක් තමයි හිතේ ඇති ඒක තමයි කාමේසු තිබ්බ සරාගා කියලා කියන්නේ. අර හිත ඇතුලේ කලින් තැම්පත් වෙලා තිබුණු ඒ අවිජ්ජාව වඩා තියුණු වෙනවා. අන්න අර ඒ මොහොතේ ඇති වෙන ස්පර්ශයෙන්. ඒක තමයි කාමේසු තිබ්බ සරාගා කියලා කියන්නේ. ඉතින් දැන් මොකද වෙන්නේ? දැන් ඔහොම එනකොට ඕක පින්නතුනේ ඕක පවත්තන්න බෑ. හ්ම් දැන් පවත්තන්න බෑ. දැන් මෙයාට උමනාව තියෙන්නේ මේක දිගටම පවත්තන්නේ මේ රසේ. දැන් පොල් කෑල්ල හරි මොන හරි ආපු රසේ දිගට පවත්තන්න. හැබැයි මේක පවත්තන්න බෑ පින්නතුනේ අපි කාටවත්. ඇයි පවත්තන්න බැරි? අපේ දිව ඒ විදිහට තියෙන්නේ ඒ තියෙන වෑංජනෙත් නෑ. ඒක ඉස්සලා තිබුණා වුණාට ඊළඟ සැරේ ගන්නකොට ඒක නෙවෙයි තියෙන්නේ වෙන එකක්. දිවත් දැන් ජරාවටපත් වෙලා. ඉතින් දිවත් ජරාවටපත් වුණා නම් එහෙනම් විපරිණාමයටපත් වුණා නම් අර දිව නෙවෙයි දැන් තියෙන වෙන දිවක්. එහෙනම් ඒ දිව නැති වෙච්ච ගමන් අර තියෙන රසය නැවත ලැබෙන්නේ නැහැ. අර හිතපු වෙයි දැන් ලැබෙන්නේ නැහැ. දැන් ලැබෙන්නේ නැතුණා මොකද වෙන්නේ මට? අන්න මෙයාට ඒක ලැබෙන්නේ නැතුණාට වුණාම මෙයාගේ හිතේ වෙනසකට වෙනව නේද දැන් අර ඉස්සල්ලා තිබුණු රසයයි දැන් රසයයි වෙනස් වෙනවද හ්ම් දැන් වෙනස් ඉස්සෙල්ලා එකයි දැන් එකයි වෙනස්. ඔන්න ඔය වෙනසට පැමිණි හිත ඇති වෙනවා කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ. එතකොටත් අපේ හිත මේ බයට යනවා කියලා කියනවා. ඇයි? ව්‍යාපන්න චිත්තය කියලා කියන්නේ ඔකට. ව්‍යාපන්න චිත්තය. එහෙනම් අවිජ්ජාව, කාමේසු තිබ්බසරාග ඊළඟට ව්‍යාපන්න චිත්තා වෙනසට හිත පැමිණෙනවා. වෙනස් දැන්. ඉස්සෙල්ලා කාපු එක නෙවෙයි දැන්. එදා කාපු පොළොස් සම්බුල වගේ නෙවෙයිනේ දැන් තියෙන්නේ. අන්න දැන් එනවා. අන්න දැන් මේ වෙනස ආපු ගමන් පින්නතුනේ මොකද කරන්නේ? මේ වෙනස නැවත හදාගන්න තමන් උත්සාහ කරනවා. දැන් අපි හිතමු ලුණු නැති දැන් පොළොස් සම්බුලක් කනවා. දැන් මේ ලුණු නැති එක කමන්ට කනකොට තමන්ට හිතෙනවා පින්නතුනේ කුස්සියට ගිහිල්ලා ලුණු ටිකක් තව දාගත්තා නම් හොඳයි. ඇඹුල් ටිකකුත් තව වැටුණා නම් හොඳයි කියලා අර තියෙන හිත් પરම්පරාව හදාගෙන යන තවදුරටත් මේක ඇලෙන්න මෙහා මේ හිතට තව දේවල් එකතු කරන්න හදන කොහොමද මේ තියෙන දේ වෙනස් කරන්න උත්සාහ කරන ආන්ගේ වෙනස් වූ සිත් නැවත නැවත මේක ගැට ගහ ගන්න උත්සාහ කරමින් දිගට කරගෙන යන එකට කියනවා පදුත්ත මන සංකප්පේ කියලා. මේ වචන අලුත් වගේ එයි මේ පින්නතුන්ට ඒ වුණාට මේවත් අපේ සාමාන්‍ය ජීවිතේ තියෙනවා. හැබැයි මේ වචන වලින් දන්නේ නැහැ. ඒතර මේ පදොත්තමන සංකප්පය කියලා කියන්නේ අර වගේ වෙනසට ආවට පස්සේ මේ හිත දුෂ්ට වෙලා හිත දුෂ්ට වෙනවා කියලා කියන්නේ අර ગેප් එක එහෙම නැත්නම් අර තියෙන හිදස පුරවන්න තව මොකක් හරි කරනවා මේක වැඩේ කොහොම හරි කරගෙන යන්න ඕනේ හ්ම් දැන් අපි හිතමු රස නැත්නම් අඳුළු මිරිසක් හදාගෙන හරි කන්න හිතෙනවා ඈ තව මොන හරි එකක් මේකට එහෙනම් මේ අහවල් දෙයක් දාගත්තා නම් හොඳයි කියලා ඒ වගේ මේක වැඩේ කරගෙන යන්නයි ඕනේ. ඉතින් ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් මේ චිත්ත පරම්පරා දිගින් දිගට පවත්වන්න හදන්නේ. මොකද මේ චිත්ත පරම්පරා දිගට පවත්වනවා කියලා කියන්නේ? මේ චිත්ත පරම්පරා දිගට පවත්වනවා කියලා කියන්නේ අපි සසර යනවා කියන එක. තණ්හාවයි අවිද්‍යාවයි. ඔය දෙකනේ තියෙන්නේ. ඉතින් සංසාරේ යන්න දැන් වාහනයක් තියෙනවා දැන් හරියට වාහනයට කැමති වාහනේ නැග්ගාම දැන් ස්ටාර්ට් වෙන්නේ නැත්නම් වෙන මොකක් හරි හඬක් එනවා මොකක් හරි වෙනවා ඉතින් මෙයා උත්සාහ කරනවා මේක මොකක් හරි ක්‍රමයකින් මේවා කරගෙන Taman ඒක අර තිබුණු தත්ත්වයටපත් කරගන්න. හැබැයි කවදාවත් ඒක පත් කරන්න බෑ පින්නතුනේ. ඇයි? ඒක හැම මොහොතකම මේ පින්නතුන් දන්නවා අපේට මේ ස්පර්ශ වෙන හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා කියන කාරණා. වෙනස් වෙනවා. රූපත් වෙනස් වෙනවා, ඇහත් වෙනස් වෙනවා. ශබ්දත් වෙනස් වෙනවා, කනත් වෙනස් වෙනවා. ගන්ධයත් වෙනස් වෙනවා, නාසයත් වෙනස් වෙනවා. ඉතින් මේවා කවදාවත් මේ දෙකක් එකපාරක් එකතු වුණාට පස්සේ දෙවෙනි පාර එකතු කරන්න බෑ. එතන ඒ දෙකම නෑ. ආය එකතු වෙනා නම් එකතු වෙන්නේ වෙනම දෙකක් මිසක් පරණ දෙක එතන නෑ. ඒ නිසා තමයි පින්නතුනේ අපිට අර පරණ දේවල් නැවත පතපතා හිතියට හම්බෙන්නේ නෑ කියනවා. ඔය පතරමින් එන්නේ දුක්කම ඇති වෙන එක විතරයි. ඉතින් ඇයි දුක වෙන්නේ? ඉතින් මෙතන බයත් ඇති වෙනානේ. දැන් Tamanට ඒවා අහිමි වෙන්න අහිමි වෙන්න බයත් ඇති වෙනවා. හ්ම්. ඉතින් මේ බය තියෙන කෙනාට හිත එකඟ වෙන්නේ නැහැ. ධර්මයක් අවබෝධ කරන්න බෑ. ඉතින් කැලේ ගියත් ওই ප්‍රශ්නේ තමයි. දැන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නාට වඩා කැලේ ගියාම Tamanගේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ කෙලස් ටික හොඳට පේන්න පටන් ගන්නවා. ඒක හුදකලා වෙන්න වෙන්නනේ පේන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ අපි හිතන්නකො මඩගොඩක ඉන්නවා කියලා කෙනෙක්. එයාට මඩ ගෑවුනට තේරෙන්නේ නැහැ. හැබැයි මඩගොඩෙන් ගොඩට ගියාට පස්සේ මඩ ගෑවුනාම තේරෙනවා. අන්න ඒ වගේ තමයි මේ තියෙන කාම ලෝකේ ඉන්නකම් පින්නතුනේ කාම ලෝකේ තියෙන දේවල් ඔය කර කර ඉන්න තාක්කල් මේ ධර්මයේ හැම තේරෙන්නේ නැහැ. මොකද එක්ක හිත කාමයන්ට ඇලෙනවා එක්ක ගැටෙනවා. මේ ජීවිතේ වෙන් වෙන් වෙලා අයින් වෙලා බලන්නම් ওই විදිහට හුදකලා වෙන්න නැතර පේනවා. ඒතර මේ හුදකලා වෙච්ච කෙනෙකුටත් තියෙන ප්‍රශ්නයක් මේ තියෙන දැන් මේ. මේ හිතේ තියෙන කෙලෙස් කන්දලා. ඉතින් දැන් මෙතන එහෙනම් මේ පදුට්ට මන සංකප්පය දුෂ්ට ස්වභාවයෙන් හිතපත් වෙලා අර තියෙන දෙක පෙරවූ එකයි දැන් එකයි. ඉස්සර කාපු එකට දැන් එක හදන්න හදනවා. ඉස්සර කාපු සම්බෝලේ රස නැවත ගන්න හදනවා. හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම කරනකොට අපේ චිත්ත චෛසික මොකද වෙන්නේ? අන්න චිත්ත චෛසික අකර්මණ්‍ය වෙනවා පින්නතනේ. ඉතින් මේකේ පෙන්නනවා මේ චිත්ත චෛසික තීන මිද්ද පරියුක්තිතා කියලා පෙන්නන්නේ. මේ චිත්තේ සහ චෛතසික වල තියෙන අකර්මණ්‍යතාවය. තීනේ කියලා කියන්නේ හිතේ තියෙන අකර්මණ්‍යතාවය. චෛතසික වල අකර්මණ්‍යතාවය මිද්ද කියලා කියන්නේ. දැන් අපි හිතනොත් දැන් මේ විදිහට ගෙවි ගෙවි ගෙවි ගෙවි හැම වෙලෙම යනකොට දැන් අපි දිව ගෙවෙනවා, ඇහැ ගෙවෙනවා, මෙහෙම ගෙව ගෙවි ගෙවි යනකොට අපේ චෛතසික ඔක්කොම අකර්මණ්‍ය වෙනවා. එතකොට අකර්මණ්‍ය වෙච්ච චෛතසික වලින් තමයි නාම රූපයන් වලින් විඥානේ නැවත සකස් කරන්නේ. එතන විඥානේ නැවත සකස් කරනවා කියලා කියන්නේ ආයෙත් හිත මොකද වෙන්නේ? ඒකත් අකර්මණ්‍ය. ඉතින් අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙනවා කියන එක තමයි. දැන් අපි හරියට නේද මේ මොනවා හරි ගයක් හදන්න ඕන නම් හොඳ ලී වලින් ගේ හදන්න එපා. ලී ටික සවුත් උනා හදන ගේ සවුත් වේ තමයි. ඉතින් මේ චිත්තචෛසික අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ මේ තීන මිද්දෙන් හිත මේ මැඩගෙන ඉන්නවා. ඉතින් එයාට බය තමයි දෙන්නේ. ඒ ඉතින් හදාගන්න නැහැ හොඳ එකක් කඩාගෙන වැටෙනවා කොයි වෙලේක හරි. ඉතින් එයාට මොකද වෙන්නේ? දැන් මේ කැලේ ඉන්න කෙනා එහෙම නැත්නම් මේ විදිහට ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනාට ඒ බය සහගත අරමුණු වෙන්න පටන් ගන්නවා. හ්ම් ඇයි යාගේ හිත එකඟ වෙන්නේ නැහැ? මේ විදිහට හිතේ එක එක කෙලෙස් ඇති වෙනකොට. ඉතින් මෙයාගේ හිත උද්දච්චයට යනවා. මොකද උද්දච්චයට යනවා කියලා කියන්නේ? උද්දච්චයට යනවා කියලා කියන්නේ අපේ හිත දැන් අර එකක් හොඳ නෑ නේද? චිත්තජයසික අකර්මණය නඩව මේකට වඩා අරක හොඳයි කියලා හිතෙනවා. ඒකට පහිනවා. හරියට වඳුරෙක් එකින් එකට එකින් එකට පැන පැන පැන පැන පැන පැන යනවා වගේ මේ හිත දුවනවා තව එකක් හොයනවා. මේකට වඩා තව එකක් හොඳ ඇති කියලා හොයනවා. ඉතින් කෑමුණත් එහෙමයි. අර රසයේ තියෙන කෑම එක අහවල් කඩේ ඇති. මේ රසයේ තියෙන කෑම එක අහවල් කඩේ ඇති. මීට වඩා හොඳට තියෙනවා. ඉතින් මේක ඉවරයක් නෑ. දුව දුව දුව දුව දුව දුව හොය හොයා තව දෙයකට යන අන්න එතකොට පින්නතුනේ මෙහි හිත හිතේ සංසිඳීමක් නැහැ. නොසන්සුඳුණු සිතක් ඇති වෙන යාට. ඒකට තමයි කියන්නේ අවපසන්න චිත්තය කියලා කියනවා. එහෙනම් මේ උද්දච්චයත් එක්ක ඇති වෙන අනෙක් දෙක තමයි අවපසන්න චිත්තය. මේ අවපසන්න චිත්තයේදී වෙන්නේ දැන් අපි පෙර හදාගත්ත සංස්කාරයයි දැන් හදාගත්ත සංස්කාරයයි අර ඉස්සලත් එක සම්බන්ධයි මේක. ඒ සංස්කාර දෙක ගැලපෙන්නේ නැතු යන. ගැලපෙන්නේ නැහැ කොහෙවත්. දැන් අපි බලන්න අපේ මේ කය හදාගත්තේ කොහොමද? මේ කය හදාගත්තේ අපි දන්නවා පෙර වූ නේද පුණ්‍යාභි සංස්කාරයක් අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා තියෙන මේ පුණ්‍යාභි සංස්කාරයක ප්‍රතිඵලයක් විදිහට අපිට මේ කය මේ ඔක්කොම ලැබුණා. ඒ ලැබිච්ච සංස්කාරය ඒ වුණාට ඒක හොඳට දැන් අපි තිබ්බා කියන්නකො දැන් හොඳ ළමයෙක් විදිහට හරි හොඳට මේ කය තිබුණා කියන අපි හිතනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ලෙඩ වෙලා මේක ඇහැ පේන්නේ නැතුව ගිහිල්ලා. හාම රැලි රැලි වැටලා දත් ටික ගැලවිලා ගිහිල්ලා. දැන් කණ්ණාඩිය බලනකොට මොකද්ද පේන්නේ? අර ඉස්සෙල්ලා තිබුණ එක හොඳයි දැන් තියෙන එක නරකයි කියලා පේන්න පටන්. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා හදන සංස්කාරය සහ දැන් හදපු සංස්කාරය මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනසින්ද එයාගේ හිත මොකද වෙන්නේ? සංසිඳෙන්නේ නොසංසිඳෙනවා. මේ සංස්කාරවල විෂමතාවයත් එක්ක. කොච්චර කරත් ඔච්චර තමයි පින්නතුනේ අපි හැමදාම හැමදාම මොනා කරත් අපිට ස්පර්ශ වෙන්නෙම මේ වෙනස් වෙච්ච සංස්කාරයකින් වෙච්ච දෙයක්මයි. දැන් අපි කණ්ණාඩිය ළඟ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලනකොට දැන් ඊයේ ඊයේ තිබුණ එක නෙවෙයිනේ දැන් තියෙන්නේ. ඇයි? මූණේ කුරුල්ලා ඇවිල්ලා යන්න පුළුවන් නේද? තව නේද? රවුල් ගහක් පැහිලා වෙන්න පුළුවන්, කෙස් ගහක් පැහිලා වෙන්න පුළුවන්. මොකක් හරි තුවාලයක් කියලා දෙන්න පුළුවන්. ඉතින් හැමදාම මේක හරියට අර යකඩයක් යකඩය තියෙනවනේ යකඩ මලකඩ කනවා. ඒ වගේ මේ මලකඩ කාපු යකඩයක් වගේ තමයි පින්නතුනේ මේ අපේ රූපේ. වේදනාවත් ඔය වගේ සංඥා සංකාර ඔක්කොම විඥානෙත් ඒ වගේම තමයි මේ ඔක්කොම ප්‍රධාන වශයෙන් අපිට පේන රූපේනේ. ඉතින් හැමදාම මේක කොච්චර කරත් හැමදාම වෙන්නෙම මේක මලකඩ කන එක විතරයි. උත්සාහ කරනවා එක එක ක්‍රීම් දාලා අර මේවා කරලා මේක අහපව තිබුණු තත්ත්වයට ගන්න. එහෙම ගන්න බෑ. ඇයි? ඊළඟ දවසේ වෙන්නේ අයත් බලන්නේ දැන් අර මලකඩ කෑවද කියලා තමයි ඊළඟ දවසෙත් බලන්නේ. ඒ කියන්නේ අයත් කුරුල්ලෑ ඇවිල්ලාද තුවාලේ තියෙනවද ඕක තමයි බලන්නේ. එහෙම නැත්නම් මේ දැන් අර පරණ විදිහට තියනවද කියලා බලන්නේ දැන් තියෙන්නේ මේකට මොකද වෙලා තියෙන්නේ. ඉතින් බයෙන් නේද ජීවත් වෙන හැවෙලේ. ඒක තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු සත්‍ය හැවෙලෙන් බයෙන් ඉන්නේ කියලා. ඇයි Taman හදාගත්ත සංස්කාර කඩාගෙන වැටෙන්නේ හින්දා. කඩාගෙන වැටෙනවානේ. හැම මොහොතකම කඩාගෙන වැටි වැටි වැටි වැටි වැටි වැටි යනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතය හදාගත්ත සංස්කාර කියලානේ කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන අඹ දරුවෝ පවුල ඔය කොහොම තමන් හදාගත්ත දේවල් නේද මේ හැම ප්‍රශ්නයක් එක්කම තමන් බයෙන් ඉන්නේ gederin call එකක් එනකොටම බය මොනා වෙලාද දන්නේ ඇයි දන්නේ කරදරයක් දන්නේ හ්ම් ප්‍රශ්නයක්ද දන්නේ කඩාගෙන වැටෙයි කියලා බයෙන් ඉන්නේ ඉතින් ඒ නිසා මේ විදිහට හැම වෙලෙම මේ බය ස්වභාවය තමන්ගේ හිතේ ඇති වෙනවා ඒක කැලේ හිටියත් කොහේ හිටියත් මේවා භාගතුන් වහන්සේ පෙන්වන්නේ හිතවල ඇති වෙනවා කියන කාරණා එතෙන් දැන් මේ විදිහට මේ සංස්කාරවල මේ විදිහේ විෂමතාවයන් තියෙන තියෙන ඉස්සල්ලා එකයි දැන් එකයි ගැලපෙන්නෙම නැහැනේ කොහෙත්ම. කවදාවත් ඒක ගලපන්නත් බෑ. ඔය සංස්කාර දෙකක් සමාන වෙනා නම් පෙර එකයි දැන් එකයි සමාන වෙන්නේ නිර්වාණය. හැබැයි නිර්වාණය සංස්කාර කියලා જાතියක් නැහැ. විසංකාරගතං චිත්තන්නේ තණ්හානං කය මංචක. නේද? සංස්කාර නැති තැනක් එතන. එහෙනම් පින්නතුන්ට පැහැදිලි වෙනවා මෙතනදී මේ අවකසන්න චිත්තය උද්දච්චයක් එක්ක අපේ හිත විසිරි විසිරි විසිරි විසිරි දුව දුව දුව දුව යනවා කියලා කියන තැන මේ අවකසන්න චිත්තය ඇති වෙන්නෙම එහෙනම් අර ඉස්සෙල්ලා හදපු සංස්කාරයයි දැන් හදපු සංස්කාරයත් එක්ක සමාන වෙන්නේ නැතුණා. ඒකම තමයිනේ. ඉතින් අපි ඕක පුරවන්න අර ඉස්සෙල්ලා කියපු පදොට්ටමන සංකප්පයත් මේකට නේද බලපානවා. දැන් බලන්න මෙතන සංස්කාර ඉස්සලා තිබුණ හිත ගැන, චිත්තය ගැන. දැන් තියෙන සංස්කාර. ඉතින් මේ සංස්කාරවල විෂමතාවය මේකට හේතු වෙනවා. ඉතින් මෙන්න මෙහෙම යනකොට භාගතුන් වහන්සේ පෙන්නවා තවත් අපි මේ හිතේ ඇති වෙනවල මේ වගේ කාරණා කංකි විචිකිච්ඡති කියලා. කංකි කංකි කියලා කියලා කියන්නේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ නිශ්චයක් නැති කමක් කියලා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැක ඇති වෙනවා කියලා. මොකද මේ කංකි කියලා කියන්නේ එතකොට? නිශ්චයක් නැහැ කියලා කියන්නේ. දැන් හිත අර විදිහට වෙනස් වෙලා වෙනස් වෙලා යනකොට අයපාරක් දැපිය සංස්කාරයක් හදනකොට දැන් අපි හිතනවා අයපාරක් හදන්න යනවා කියලා ආපහු මේ කයක්ම කියලා හිතන. දැන් ලබන පාරත් මේ සංස්කාරයක් අල්ලගෙනනේ අපි නැවත පාරක් උපදින්නේ. එහෙනම් මේ උප්පත්තිය ලබන්න නැවත වතාවක් අපි කයක් හදනකොට දැන් නිශ්චයක් නැහැ අහපව් ඇහක් හම්බෙයිද කියලා. කනක් හම්බෙයිද? නේද විපරිණාම නොවිච්චි රූපයක් වේදනාවක් නැවත ලැබෙයිද කියලා නිශ්චයක් නැතු යන. ඒ වගේම සැකයකුත් ඇති වෙන. ඉතින් බය වෙන්නේ නැද්ද? දැන් සැක කරන්න සැක කරන්න පින්නතුනේ. ඔකට තීන මිද්දයක් බලපාන විචිකිච්ඡාවට. ඇයි තීන මිද්දේ බලපාන්නේ? ඉතින් චිත්තචෛතසික අකර්මණ්‍ය වෙන්න අකර්මණ්‍ය වෙන්න තමයි මේ සැකේ වැඩි වෙන්නේ. හ්ම් සැකේ වැඩි වෙන අය චිත්තචෛතසික අකර්මණ්‍ය වෙනකොට අපිට මේ මේක කරන්න නිචිතාවයක් නැහැ නේද සැක කරනවා හැම වෙලේම. ඉතින් බය වෙනවා මෙයා හදන්න හැදුවත් මතක තියාගන්න පින්නතුනේ මේක හදපු එක කොයි වෙලේ හරි කඩාගෙන වැටේ කියලා බය වෙපී තමයි ඉන්නේ. එන්න මේ නිශ්චයක් නැති සංස්කාරයක්. ඒ වගේම සැක කරන්න විචිකිච්ඡාව තියෙන සංස්කාරයන් තමයි මෙයා හදන්නේ. එහෙනම් ඒක ඒ පහ කරා. දැන් බෝසත්ත්වයන් වහන්සේ කියන්නේ දැන් බුදු වෙන්නත් කලින් මම මේවා පහ කරලා මේවා අයින් කරලා මේවායින් අයින් වෙලා ඉන්නේ. එහෙනම් මට මේවට බය වෙන කාරණාවක් නැහැ කියලා. ඒ වගේම පින්නතුනේ තව කාරණාවක් පේනවා. අත්තුක්කංශකා පරවම්බේ කියලා. එහෙනම් මේ අත්ුක්කංශකය කියලා කියන්නේ තමන් උසස් කොට සිතනවා. අනිත් අය පහත් කරලා සිතනවා. දැන් සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් වුණත් මේක නේද තමන් හදාගත්ත ගේ හොඳයි කියලා හිතනවා. තමන් ගත්ත වාහනේ තමා හොඳම වාහනේ කියලා හිතනවා. එතකොට තමන්ගේ දරුව තමා හොඳම තැන ඉගෙන ගන්න කියලා හිතනවා. තමන්ගේ දේපල තමා හොඳම කියලා හිතනවා. තමන් මොනවා හරි කරනවා නම් තමන්ගේ වෘත්තියත් තමන්ගේ හොඳම එකක් කරන්න කියලා හිතයි. එතකොට අනිත් අය පල්ලේ අයියෝ යාට හම්බෙලා තියෙන රස්සා එච්චර හොඳ නෑ මගේ වගේ නේද ඉතින් මේක තමයි මේ කියන්නේ දැන් මේක භාගතුන් වහන්සේ දේශනා කරන මේ යෝගාවචර ජීවිතේ එකත් මේක තියෙනවා කොහොමද ඒක එහෙම වෙන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන විදිහට නෙවෙයි යෝගාවචර ජීවිතයේ තියෙන්නේ එතන එහෙමනේ එයා ධානයක් ඇති කරගන්න ඕන භාවනා කරලා හ්ම් එයා ඇති කරගන්න නේව සංඥා නා සංඥායතන වගේ තැන. ඔයත් දන්නවනේ මේ ධාන තියනවානේ ධාන 8ක් තියෙනවා ඉහළම ධානයේ නේව සංඥා නා සංඥා එතන. ඔතෙන් ගියොත් එහෙනම් මහා කප්ප 84000ක් හිටින්න පුළුවන්. ඒ තරම් ආවිශක්තිය. එතකොට එයා එහෙම ගිහිල්ලා හිතනවා තව කෙනෙක් අපි හිතමුකෝ විඥානං ඡායතනෙ වගේ තැනකට ගියා කියලා. ඉතින් මම උසස් අරය පහත් කියලා එතන හිතනවා මම නේව සංඥා නා සංඥාලාභියෙක්. අරයා මොකද? එයාගේ සංඥාව මගේ තරම් හොඳ නෑ. එයා හදාගත්ත ගේ මගේ එක වගේ නෙවෙයි. මං හදාගත්ත ගේ මහා කප 84000ක් ඉන්න පුළුවන් තැනක්. හරි එහෙම එකක් නෑ. එයා පල්ලයට. ඒ වගේ පින්නතුනේ මෙන්න මේ අත්ුක්කංශනේ පරවම්බේ. අනිත් අය නිකම්ම තමන් උසස් කරනකොටම අනිත් අය පහත් කරනවා. ඉතින් ඕකත් බයෙන් හේතුවක් තමයි. බය ඇති වෙනවා. සිත්තල ඒ කියන්නේ අර භයානක අරමුණු දකින්න මේ කෙලෙස් හේතු වෙනවා. කැලේ ඉන්නකොට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේවා අයින් කරන්න කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඊළඟට පෙන්නනවා මේ චම්බේ. ඊළඟට බීරූක ජාතිකා කියලා. චම්බි කියලා කියන්නේ තැති ගන්නවා. ඇයි තැති ගන්නෙ? තැති ගන්නෙ කියලා කියන්නේ පින්නතුනේ මේ සංස්කාර වලින්නේ දැන් තමන්ම හදන්නේ. ඉතින් මේ තැතිගෙනගෙන ඉන්නවා හැම වෙලෙම සංස්කාර වලින් තමයි මම කියලා කෙනාව හදා හදා හදා හදා යනවා නැවත. දැන් සංස්කාරපච්චයන විඥාන වෙන්නේ. නැවත විඥානය සකස් කරන්නේ අපේ සංස්කාර පදනම් කරගෙන. එතකොට මෙන්න මේ හදාගන්නා වූ සංස්කාරයෙන් නැවත නැවත නැවත නැවත මේ විදිහට හදාගන්නකොට අන්න තමන්ගේ මේ ඇහැ කන දිව නාසය වගේ දේවල් හරියට හදාගන්න පුළුවන් එයිද? ඒව හරියට පාවිච්චි කරගන්න පුළුවන් එයිද? ඒව හරියට තියෙයිද? තැති ගැනීම ඇති වෙනා මෙයාට. ඇයි හැමතැනම කඩාගෙන හිටිනව පේනවා. හ්ම් ඉතින් මෙහෙම නේද දැන් මෑත කාලීනව තියෙන ප්‍රශ්න බලන්නකො කොච්චර මේ තියෙන රෝගාබාධද? මේ රෝගාබාධ මෙච්චර ප්‍රමාණයක් තියෙනකොට හැම වෙලෙම මොකෙන්ද ඉන්නේ? තැතිගෙනන් ඉන්නේ චම්බි. බීරුක ජාතිකා කියලා කියන්නේ බයස බවස බයසපාටපත් වෙලා. ඇයි? සැකයක් තියෙනවා නම් බිය තියෙනවා නම් නිශ්චයක් නැත්තම් නැවත මේ වගේ ජීවිතයක් ලැබෙයිද කියලා කියන්නත් බෑ. හ්ම් ලැබුණත් ඒක තියේද කියලා කියන්නත් බෑ. එහෙම සැකයි. ඇහැක් ලැබෙයිද, කනක් ලැබෙයිද, දිවක් ලැබෙයිද? හ්ම් සංස්කාරයක් අය හදන්නවත් පුළුවන් නේද? දැන් නිකන් ජීවිතේ සාමාන්‍ය ජීවිතේ හිතන්නකෝ දැන් මේ විදිහට ඉන්නකොට දැන් ගේ කඩාගෙන කඩාගෙන වැටි වැටි යනවා. ගේ කඩාගෙන වැටි වැටි යනකොට එයාට හිතෙනවා මේ ගේ අය පහරක් එකක් හදාගන්න මට පුළුවන් ඒත් දන්නේ. හැදුවත් ඒත් මේ වගේ කඩාගෙන වැටෙයිද දැන් දැන් මේ මෙයාට එක පැත්තකට සැතියරන් තියෙන අනිත් එකට බයත් වෙනවා. ඉතින් මේවා හිතේ තියෙනවා නම් මොකද වෙන්නේ කියන එක පැහැදිලින්නේ. සාමාන්‍ය ජීවිතයේ අර තැති ගැනීම කියන එකට වඩා ගැඹුරු කාරණාවක් තමයි මෙතන පින්නතරින් වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ තින් අර ළමයෙක් මේවා කරත් තැති ගන්නවා කියලා කියන්නේ. ඒ තැති ගැනීමට වඩා දැන් කැලේදී නිදි විද්දි සාමාන්‍ය විදියට කියන්න පුළුවන්. ගැඹුරින් තොරව ඉතින් සත්තුන්ගේ හඬවල් වෙනකොට තැති ගන්න. ඉතින් තැති ගන්න. ඒක ළඟටම ඇවිල්ලා බලපුවම ගැඹුරින් බලපුවම වෙන්නේ මෙන්න මේ තමන් හදාගත්ත ගේම එහෙම නැත්නම් තමන් හදාගත්ත මේ පැවැත්මම පිළිබඳවමයි බලන්නේ. මේක ගැනම තමයි තැති ගැනීම තියෙන වෙන මොකක් ගැනවත් නෙවෙයි. තමන්ගේ එකනේ තමන් පරිස්සම් කරන්නේ. මේක තිබ්බොත් තමයි අනිත් ඒවා පරිස්සම් කරගන්න පුළුවන්. හ්ම්. ඉතින් ඒ නිසා මේක ගැන කල්පනා කරන්න ඕනේ පින්නතුනේ මේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේකෙන් පෙන්වලා දීලා තියෙන්නේ කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඊළඟට මේ බය වෙන්න තියෙන කාරණාව තමයි ලාභ සත්කාර ලාභ සත්කාර සිලෝකං. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්තිය පතනවා. ඉතින් සාමාන්‍යයෙන් ලාභ සත්කාර කීර්තිය පතනවා කියලා කියන සම්මුතිය ලෝකයේ තුල. ඉතින් වැඩිපුර සිව්පස්සේ බලාපොරොත්තු වෙනවා කියන එකනේ. ඒ කියන්නේ ආහාර පාන හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම ගෙවල් දොරවල් යාන වාහන මේ මේවා හොඳට තියෙනවා කියන එක ඒවත් එක්ක තමගේ කීර්තිය ප්‍රශංසා වැඩි කරගෙන ඉන්නවා කියන එක. ඉතින් එහෙම කෙනාට සාමාන්‍ය ජීවිතෙත් බයෙන් ඉන්නේ. මොකද ඔබ කොයි වෙලේ හරි නැති වෙන්න අනිත් අය මේවට ඉරිසියා කරනවා. නේද? දැන් සාමාන්‍ය දේශපාලඥයෝ උනත් බලන්න කොච්චර බයෙන් ඉන්නේ ඒවා තියාගෙන. උන්ට බයෙන් ඉන්නේ. දැන් කැලේට ගියාම මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඈ ලාභ සත්කාර දැන් වනවාසී වුණාම සමහරවල් ලාභ සත්කාර වැඩි වෙනවා කියලා එහෙම හිතට આવොත් ඒවා ලබා ගන්න මේ කැලේට වෙලා ඉන්නවනම් එයාට ඉතින් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එතන පොඩි කතාවකුත් තියෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නම ඒ වගේ කැලේට ගිහිල්ලා ඉතින් රාත්‍රී කාලේ ඉන්න මේ සෝහනකට ගිහිල්ලා ඒ සෝහනේ වාසය කරනවා. ඉතින් මෙයා රාත්‍රී කාලේ බය වෙනවා. මේ හරකෙක් දැකලා ගොනෙක් දැකලා. හැබැයි මෙයා හිතන්නේ මේ මේ සක්‍රදේවි හරි කවුරු හරි ඇවිල්ලා මාව තමන්ව බය කරනවා කියලා. නිකන් අර ගොනාට එළිය වෙනකම් වැඳ වැඳ වැඳ වැඳ කියන අනේ මේ අද දවසේ තරම් මට ඉන්න දෙන්න කියලා. ඇයි මෙයා මේ විදිහට මේ කැලේ මේ එහෙම නැත්තම් මේ සොහනේ ඉන්නේ? ඒ හාමුදුරුවෝ එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේක ඉන්නේ. එහෙම ඉඳලා තමන් මේ වගේ මේක හිටියා කියලා එහෙම නැත්නම් මේ සෝන හිටියා කියලා ප්‍රත්‍ය ලබා ගන්න. ප්‍රත්‍ය ලබා ගන්න. පහවදෝදී අර හරකට ගහලා එළෙවුවා කියලා කියනවා. ඉතින් බලන්න පින්නතුනේ මෙතන අපේ ලාභ සක්කාර කියන එක ගත්තාම ගැඹුරෙන් ගත්තාම අපි මේ රූපේ ලාභයි කියලා අරන් තියෙනවා. අපිට හම්බෙච්ච වේදනාව ලාභයි කියලා අරන් තියෙනවා. සංඥා චේතනා මේවා ඔක්කොම සංස්කාර මේ ඔක්කොම ලාභයි කියලා ගත්තහම ඒකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් බින්දේ කියන හැම වෙලේම හොඳ එකක් හම්බුණා කියලා, ලාභ එකක් හම්බුණා කියලා ඉතින් අරගෙන තියෙනවා. ඉතින් ඕක ප්‍රශ්නයක්. ඊළඟ තමයි නිකාමයේ මානා කියන එක. තණ්හා වෙන්න තියෙන කැමැත්ත. දැන් අපි මේ කයත් එක්ක බැඳිච්ච දේවල් තියෙනවානේ. ඉතින් මේ ඇහැට එනවන එක එක රූප. ඉතින් එනකොට ඕවට ඇලෙනවනේ, ගැටෙනවනේ. මේ ඇලෙන්න තියෙන කැමැත්ත දැන් ඔය සමහර රූප තියෙනවා ඒවා එනකොට එක්ක එක්ක සුඛ විපාකනේ එන්නේ. ඒ සුඛ විපාකයට ඇලෙන්න තියෙන කැමැත්ත අන්න ඒක තමයි තණ්හා වෙනවා කියලා කියන්නේ. දැන් තමන් ඇහැට හොඳ එකක් හම්බෙනකොට ඇලෙනවා. ඉතින් ඒ ඇලෙනකොට ඕක නැති වෙයි කියලා අනිත් පැත්තට අනිවාර්යෙන් බයක් එනවා. ඇලිච්ච දෙය තියෙන්නේ නැහැ. ඒ එහෙනම් ඒකට කියනවා නිකාමය මානා කියලා. ඒ වගේම තියෙනවා පින්නතුනේ අපිට මේ බය ඇති කරන කාරණා කුසීතා හීන විරිය කම්මැලි ඒ වගේම විරිය නැහැ දැන් කුසීත විරිය ගැනත් පෙන්නනවානේ භාග්‍යතුන් වහන්සේ තව තැන්වලදී මොකද මේ කුසීත විරිය කියලා කියන්නේ කුසීත විරිය කියලා කියන්නේ අද ගොඩක් වැඩ තියෙනවා ඒ හින්දා අද භාවනා කරන්න ඕනේ හ්ම් එහෙම නැත්නම් හෙට මම ගොඩක් ලොකුවට වැඩ කරා ඒ හින්දා අමාරු ඒ හින්දා බුදිය ගන්න. ඒ වගේම වැඩක් කරන් තියෙන ඒ හින්දා කලින් බුදිය ගන්න. ඒ වගේම ගමනක් යන්න තියෙනවා. ලොකු ගමනක් යන්න තියෙනවා. එහෙම නැත්නම් මං ගමනක් ගියා. මේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම කෑව වැඩි ඒ බුදි ඒත් බුදිය ගන්න වැඩ කරන්නේ කෑව ආඩි අන්න ඒ විදිහට මේක මඟ හරිනවා. ඒක ওই විදිහට තමයි කුසීතකම තියෙන කම්මැලිකම. ඉතින් මේ කම්මැලිකම අපිට කලයට ගියත් තියෙන්න පුළුවන්. ඇයි හරියට බණ භාවනා කරන්නේ නැත්නම් හරියට මේ හිතේ තියෙන මේ ප්‍රශ්න ටික තියෙනවා නම් මේ කුසීතකමයි විරිය අඩුකමයි තියෙනවා. ඉතින් විරිය නැති වුණා මොකද වෙන්නේ? අකුසලයේම තමයි නැවත නැවත උලුප්පන්නේ. කුසලයට යන්නේ හිත. හිත යන්නේ අකුසලයටමයි. මොකද සංසාරේ පුරුදු කරලා දෙන අකුසලයේ. ඒකනේ උඩුගම්බලා පිනනවා කියලා කියන්නේ. එහෙනම් මේ කුසලයට හිත නැමෙන්නේ අකුසලයේ. ඉතින් මෙතන තව පෙනෙනවා කාරණා දෙකක් මුට්ට සතේ අසම්පජාන සිහි මුලා වෙලා තියෙනවා ඒ වගේම හොඳ නුවණක් නැතිකමත් තියෙනවා. ඉතින් මේවත් බය වෙන්න කාරණා. ඒ මුට්ට සති කියලා කියන්නේ. මේ අකුසලයේ යනකොට අර තියෙන කුසීතකමෙන් විරිය නැතුව දිගටම මොනහරි දිගක් කරගෙන යනකොට එයා වෙන්න ඉඩ හරිනා පින්නතුනේ. ඒ කියන්නේ මුට්ට සති කියලා කියන්නේ සිහියක් නැහැ මේක නවත්ත ගන්න. ඔහේ යන්න අරින. කමන්නේ කියලා අර විරියක් නැති නිසා මුට්ට සතියක් තියෙන්නේ. ඒක ඒ අකුසලයේ වෙන්න ඉඩ හරින එක තමයි මුට්ට සතිය කියලා කියන්නේ. අසම්පජානය කියලා කියන්නේ මෙන්න මේක මේ අකුසලයක් වෙනවා කියන එකට මෙයාට නුවණක් නැහැ. ඒ කියලා කියන්නේ පින්නතුනේ තණ්හා වුණාද නැද්ද? තණ්හා වුණාද නැද්ද කියන එක Taman දැනගන්නේ මේ අසම්පජානයේ සම්පජානයේ මත. සම්පජානයේ තියනවා නම් තමයි තණ්හා වුන්නේ නැහැ කියන එක Taman හොඳ ආකාරව දන්නවා. දැන් භාවනා කරන යෝගාවචරයේ එයාට පැහැදිලිව පේනවා මේ කර්මස්ථානයක් වඩනකොට තමන් ඒ ඒ කාරණාවට තණ්හා වුණාද තමන් භවය සකස් කරගත්තද නැද්ද කියන එක යාට හොඳට තේරෙන්න පටන් ගන්නවා අවබෝධයට එන්න පටන් ගන්නවා මේ සම්පජානය තියනවා නම්. ඉතින් අසම්පජානය තියෙන කෙනාට එහෙනම් හොඳ නුවණ නැති කෙනාට මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අසමාහිතා විබන්ත චිත්තා කියලා අසමාහිත කියලා කියන්නේ මේ හිත සමාධි වෙන්නේ නැහැ එකඟ වෙන්නේ නැහැ. ඒකමනේ පෙන්වන්නේ මේ කැලේට ගියාම වෙන්නේ මේ කරුණින්ද කියලා. ඉතින් මේ සමාධියක් නැහැ එකඟ වෙන්නේ එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම හිතේ කැරකෙනකොට මේ විදිහට වැඩ ගොඩක් වගේ පේනවා හිත ඇතුලේ නිකන් මොනවාද මේ මහා කර්මාන්තශාලාවක් වගේ. ඇයි ඒ? මෙන්න මේ තියෙන කෙලෙස් ඉන්න. මේ කෙලෙස් ගොඩාක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හිත උද්දච්චයත් එක්ක තමයි මේ හිත සමාධිගත වෙන්නේ නැත්තේ. උද්දච්චයෙන් යනවා යනවා මේ කෙලෙස් ඔක්කොම උද්දච්චය තරන්නේ නීවරණ සියල්ලම බලපානවා. විබන්ද චිත්තය කියලා කියන්නේ නොඑක් අරමුණු වලට දැන් මේක උද්දච්චයත් එක්ක දුවනවා. මොකද්ද උද්දච්චයෙන් කියන දෝලා හොයන්නේ? විපරිණාමයේ නොවිච්චි රූපයක්. ඒ කියන්නේ දැන් අපි හොඳ රූපයක් හොයනවා. ඉතින් හම්බෙන්නේ නැහැ නේ. ආයෙත් හම්බෙන්නේ විපරිණාමෙච්ච එක. ආයෙ එකක් හම්බුනත් ඒකත් එහෙමයි. දැන් අපි හිතමුකෝ අපි කැඩෙන්නේ නැති ගයක් හදනවා කියලා ගයක් හැදුවට ඒකේ කැඩෙනවා, දිරනවා. ඉතින් ආයෙ එකක් හදනවා. ආයෙත් ඒකම තමයි. ඉතින් කොච්චර දිව්වත් ඔච්චර තමයි. වෙනස් වෙන්නේ. වෙනස් වෙච්ච එකක්මයි හම් වෙන්නේ. ඒ හින්දා ඔය විපරිණාමය නොවිච්ච දෙයක් හොයනවා කියලා කියන්නේ දැන් වයසට එහෙම ගියාට පස්සේ ඒ වයසට ගියපු කට්ටිය තරුණ අය දිහා එහෙම බලනවා. ඇයි ඒ? ඒ තරුණ අය දිහා බලන්නේ මේ විපරිණාමෙත් නොවිච්ච ඒවා තියෙනවා මටත් මේ විදිහට වෙන්න තිබ්බනම් කියලා හිතන හැබැයි එයා දන්නේ නැහැ. ඒකත් එහෙම තමයි කියන්නේ. තරුණකමේ තමන් හිටිය මතකත් නැහැ. ඒක දැන් විපරිණාමපත් වෙලා. ඉතින් තරුණය වගේ જાතියක් තියෙනවා. එහෙම එකක් තියෙන්නේ මොකද ඒකත් දිරනවා. බබත් දිරනවා. ඔක්කොම දිරනවා. ඔක්කොම වෙනස් වෙනවා. එක මොහොතකවත් එකක්වත් තියෙන්නේ නැහැ. මේ අවබෝධය ලබා ගත්තට පස්සේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම පින්නතුනේ දුප්පඤ්ඤා එළමුගා කියලා දෙකක් තියෙනවා තව. දුක්පඤ්ඤා කියලා කියන්නේ නුවණ නැහැ. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ මම කියලා කෙනාව හදන්න හදන්න හදන්න ඉඩ දෙන එක තමයි. අපි මේ සත්පුද්ගලයේ හදන්න හදන්න නැවත ඉඩ දෙනවා නම් එයාට ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව තියනවා කියලා කියන්නේ මේක නවත්තන්නේ උත්සාහ කරන එකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඒ වගේම එළමුගා කියලා කියන්නේ කෙලතුළු වෙනවා. කෙලතුළු වෙනවා කියලා කියන්නේ ඔය සම්ප්‍රප්පලාප වගේ දේවල් කිය කිය ඉන්නවා. අනේ සම්මුතිය තුළ නම් කියලා තුළු කියලා කියන්නේ අර ප්‍රඥාව අඩු කට්ටිය කතා කර කර ඉන්නකොට කටින් කෙලහිතාවක් කරනවා කියලා කියන්නේ. ඊට වඩා මේ ගැඹුරු එකක් මතට පේන මේ සම්ප්‍රප්පලාප කියනවා නම් කියලා තුළු වෙනවා කියන කාරණාව ගැඹුරින් පේනවා. ඒත් ඒ නිසා මේ කෙලස් තියනවා නම් පින්නතුනේ මේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ බය නැතුව ජීවත් වෙන්න. ඉතින් බය කියන එක ඇති වෙන එකයි බය කියන්නේ නම් මොකද කෙලසයක්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මෙතන පෙන්නනවා මම මේ ඔක්කොගෙම අයින් වෙච්ච කෙනෙක්. බලන්න බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ එතකොට බුදු වෙලා නැහැ. ඊට කලිනුත් මේවා දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේ පෙන්නා මේ ඔක්කොම සිහිපත් කරලා ඉතින් උන්වහන්සේ පරීක්ෂණ කරාලු ගිහිල්ලා බෝධිසත්වයේ කාලයේදී ඔය බය කියන තැන් වලට ගිහිල්ලා හ්ම් සතෙක් කොටුවක් කරලා දානවා පේනවලු. ඒ වගේම නේද මුවෙක්ගේ කුරහඬ ඇහෙනවලු. ඉතින් මේවා තමයි මේ බය කියලා මිනිස්සු හිතන්නේ කියලා. ඒ තැන් වලට ගිහිල්ලා බලපුවාම ඒ බය කියන අරමුණ හිතට ආපුවාම ඒක නැති වෙනකන් ඉඳගෙන හිටියනම් දිගටම ඉඳගෙන ඉඳලා මේක නැති කරා කියන. හිටගෙන හිටියනම් හිටගෙන ඉඳලා මේක නැති කරා කියන. හිතාගත්තේ නෑලු වෙන ඉරියව්වට මාරුන්නේ නෑ. සක්මන් කර කර හිටියනම් සක්මන් කරා කිව්වා මේ රෑ යන්නේ. හ්ම් අමාවක පොය දවස් වලට එහෙම ගිහින් ගාම මේව බල්ලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ඔක්කොම අතහැරලා මම මේවායින් අයින් වෙලා එක දවසකදී මෙහෙම ඇවිල්ලා මේ වෙසක් පුන් පොහොව පසළොස්වක පොය දාසේ බෝධිය ළඟදී වාඩි වෙලා මේ විදිහට නිමිත්තක් අරගෙන ආනාපාන සතිය වඩලා චතුත්ථ ධානය උපදවා ගන්න. ඊට පස්සේ පුබ්බේ නිවාසානුසඤ්ඤාණී උපදවා. ඊළඟට මධ්‍යම යාමේදී චතුත්පාද ඥාණී උපදවා. ඊළඟට ඊළඟට පාන්දරදී මම ආසවක්ඛ්‍ය ඥානෙ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත ඥානෙ පොදලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මාර්ග භ්‍රමචර්යාව නිම කරා කියලා තමයි උන්වහන්සේ පෙන්නන්නේ. ඉතින් එහෙමනම් පෙන්නතුන්ට පැහැදිලි වෙනවා මෙතන මේ උතුම් වූ භාගතුන් වහන්සේගේ ශාසනය පෙන්නන්නේ. මේ කෙලෙස් වලින් හිත අයින් කරන්න අයින් කරන්න හිත පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වෙච්ච සිතෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ධර්මයන් අවබෝධ කරගන්න අපේ හිතේ බය නැති කරගෙන ජීවිතේ සැනසීමෙන් ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහාම මේ ධර්ම දේශනාව හේතු වේවා කියන ආශිර්වාදයෙන් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. සාදු සාදු සාදු Thank you.